දැන් යම් කෙනෙක් දැන් මගේ මූලික අභිධර්මය පිළිබඳ ප්‍රශ්න ටික විසඳුණා. දැන් දැන් යම් කෙනෙක් සත්‍යසාය භගවන්තුමාට වැන්දා නම් ඒකේ වරදක් තියනවාද ලෞකික දියුණුව පිණිස? අන්න අංගුත්තර නිකායේ චක්කනිපාතේ තියෙනවා. බුදුහාමුදුරුවෝ දාරලා බොහෝම ඉස්සරහ අරක නියමි ආදී ශාස්ත්‍ර වහය දෙනෙක් ලෝකේ පහළ ඒගොල්ලෝ තේරුවන් සරණ ගියා නෙමෙයි ඒගොල්ලෝ සියලු දෙනාම බ්‍රහ්මය අදහපු අය බ්‍රහ්මය ලෝකේ මහමුකාරය හිත අදහපු අය නමුත් ඒගොල්ලෝ ඉගන්නේ බ්‍රහ්ම ලෝකයට යන මාර්ගය ජීව ලෝකයට යන මාර්ගය සපල මාර්ගය ඒගොල්ලෝ ඉගන්නවා ඒ අනුව ගිය අය මේ ප්‍රතිපද කරලා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල පන්නා ඒ වගේම ඇත්තම නිග්‍රහ කළා එන්නේ ඥානෙ වුණා කියලා බුදුහාමුදුරුවෝ වදාළා. ඒකෙන් අපිට පේනවා අර නවුන් කාර්යකව දහතු කෙනෙකු වුණා ඒ ඇත්ත උගන්නන මිනිසෙයින්ට යහපත් වෙනස උගන්නන යම් ප්‍රතිපත්ති ක්‍රමයක් පිළිපදිනවා නම් ඒ ඇත්තට ඒ බුදුවරයාට ගරු කරනවා නම් ඒකේ වැරද්දක් නැහැ. අගෞරව කරනවා නම් පාපයක්. පාපයක්. දැන් මෙතන දැන් ඔය කියන අරමුණ මුල් කරගෙන නිවන් මුල් කරගෙන සාමාන්‍ය අනික් ජීවිතයේදී යම්කිසි ප්‍රශ්න විසඳා ගැනීමට ඇත්ත වශයෙන්ම දැන් මම පුද්ගලිකව පුද්ගලිකව මම උදාහරණයක් ගත්තොත් එහෙම මම කරන හැම කටයුත්තටම භගවන්තුමා උදව් කරනවා. එයාට බොහෝ වෙනත් උදව් කරනවා. කියන්නේ මම මෛත්‍රී වැඩි වෙනවා. ඒක එතකට ගෞරව දැක්වීම වරදක් කලහුගුණ සැලකීමක් වශයෙන් ඥාය පින් සිද්ධ වෙනවා. ඒ එම කෙරීමේ පින් සිද්ධ වෙනවා. ඒක නිවන් වලට කිසිම මිත්‍යා දෘෂ්ටික ස්වභාවයක් මිත්‍යා දෘෂ්ටික ස්වභාවයක් නෑ මෙතුළුවන් අතරින්නේ නෑ. අතරින්නේ නෑ. සයිබ මාත්මා සිල්වතා සයිබ මාත්මා කරුණාවන්තයා සාහිබවාතුමා කාටවත් හිංසා පීඩා නොකරන කෙනෙක්. සාහිබවාතුමා මෛත්‍රිය දේශනා කරන කෙනෙක්. එතුමාගේ පණිවිඩයේ මෛත්‍රිය. නවදනා කරේ මෛත්‍රියෙන් ඉන්න කියලා. ඉතින් එහෙම එක්කනට ගරු කරාට මොකක්ද සිද්ධ වෙන වැරද්ද? ඒකෙන් පිනක් කුසලයක් කුසලයක් නෙවෙයි. පාපයක් නෙවෙයි. එනට අර දැන් දැන් අපේ දමදේව සිද්ධාස්ථාන පිළිබඳ ජය දැන් මේ අපි දැන් ඉදිරියට කරන වැඩසටහන් පිළිබඳ කෙටියෙන් ඔබ වහන්සේට පවසන්න ඕනේ මේ දඹදිව සියලුම සිද්ධාස්ථාන ඡායාරූපයට නඟලා ඒ සියලුම ඡායාරූප ගමක් ගානේ කියලා ප්‍රදර්ශනය කරනවා අපි. මම එහෙම හදලා දැනට භාගයට කරගෙන යනවා. බොහොම හොඳයි. කරගෙන යනවා මොකද දඹදිව යන්න පුළුවන් අය බොහොමිට සල්ලි දෙන උදවිය විතරයි ඒ අය බොහොමිට මේ වඳින්න යනවා නෙමෙයි නික වෙනත් අරමුණු සඳහා යවෙන්නේ එතකොට සත්‍ය වශයෙන්ම බුදු බුදුහාමුදුරන්ට ගෞරවය කරන අය ගම්වල සල්ලි නැතුව ඉන්නවා ඒ කාටත් හොඳයි නේ මේක පෙන්වනවා පෙන්වනවාම ඉතින් අපි දැනට ඒක කරනවා ඒ පිළිබඳව ඔබ බොහොම හොඳයි ඒක මින් සිද්ධ වෙන වැඩක් विधान अटी बुद्धाराम प्रीति है धर्मता मिटने बजूने मिटने दंशक्ति मिटने हिंदी में अलुक्त अलुक्त महाभक्ति अक्षदेन श्रद्धा भक्ति उत्पत्ति मन किसी की दिखी लेकिन चाहिए